පැය භාගයක් පරක් වුණත් මෙලෙසින් අද ආරම්භ වෙනවා. ඉතින් මේ සජීවී ධර්මදේශනා මාලාවේ ධර්මදේශනා මාත්‍රිකා සපයන්නේ මේ ආයතනයෙන්මයි. ඒ අනුව අද අපිට નિયમિતව තියෙන්නේ දීඝනිකායේ පළවෙනි පොතේ සෝන දණ්ඩ කියන සූත්‍රය. සෝන දණ්ඩ බ්‍රාහ්මණතුමා මුල් කරගෙන දේශනා කරපු මේ සූත්‍රයයි අද හැමෝම ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ මේ මොහොතේ මේ උතුම් සද්ධර්ම දානමය පින්කම සිදු කරන්නේ යතිනුවර දන්තුරේ රත්තිපිටිය ශ්‍රී සිද්ධාර්ථ වේවෙන් විහාරස්ථානයේ බද්ගොඩ වහරක්ගොඩ දොළුව කියන ගම්වල ගම්වාසී දායක දායකා පින්නතුන් හැමෝම එකතු වෙලා. එමට අපේ හාමුදුරුව මතක් කළ උදේ පාන්දරම කොළඹට ඇවිල්ලා කැලණි හිම වැඳලා ටිකක් වෙලා කොළඹ රැඳී සිටලා මේ පූජාවල් පවත්වල දැන් මේ හැමෝම මේ වෙලාවේදී ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සැදී පැහැදී සිටින්නේ. තේයතු අරමුණු වශයෙන් තියාගෙන තිබෙනවා විශේෂයෙන්ම රත්පිටිය ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන් විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ රාජකීය පඬිත ගෝන්දෙනියේ ඉන්ද්‍ර විමල නාහිමිපාණන් වහන්සේට පඬිත හක්මන විමල සාරණාහිමියන්ට වල්ගොව්වා ගොඩ සාරානන්ද නාහිමියන්ට දොරණෑගම ශ්‍රී සිද්ධාර්ථ නාහිමියන් කියන ඒ ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දැනට විහාරස්ථානයේහි වැඩ සිටින පරිවේනාධිපති සාසවේදී පූජපාද අමනුපුරේ ප්‍රේමානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමින් වහන්සේලාට සෙත්පතන්න. ඒ වගේම මේ දායක කාරක හැම දිනාටම ආශිර්වාද කරන්න, රණවිරුවන්ට ආශිර්වාද කරන්න ඔය ආදි වශයෙන් අරමුණු රාශියක් පෙරබරි කරගෙන තමයි මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. ඉතින් අද කියලා දෙන්න හදන සූත්‍රේ නම මොකද්ද? සෝන දණ්ඩ සූත්‍රය. සෝන දණ්ඩ කියලා බොහොම ප්‍රසිද්ධ බ්‍රාහ්මණෙක් හිටියා. ඔයත් දන්නවා ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ප්‍රධාන ජනපද මහා ජනපද කීයක් තිබුණද 16ක් තිබුණා. ඒ 16ට කියන්නේ සොළොස් මහා ජනපදයේ පද කියලා. ඒ සොළොස් මහා ජනපද අතර ප්‍රධාන ජනපදය තමයි අංග කියලා කියන්නේ. අංග කියන ජනපදයේ තිබුණා නුවර ඒ නුවර චම්පා කියලා කියනවා. චම්පා නුවර. මේ චම්පා නුවර හිටිය බ්‍රාහ්මණතුමෙක් කියන බොහොම සුප්‍රකට කීර්තිධර උගත් බ්‍රාහ්මණී තමයි සෝනදණ්ඩ කියලා කියන්නේ. ඒ රටේ රජුරෝ මේ බ්‍රාහ්මණතුමාට චම්පා නුවරම පවරලා දුන්නා. එයාගේ මූලිකත්වයෙන් ඒක පාලනය කරලා ඒ භුක්ති විඳින්මින් ජීවත් වෙන්න කියලා. එහෙම කළේ එතුමාගේ තියෙන ඒ යශෝරාවය නිසා. එතුමා බොහෝම උගත් කෙනෙක්, ඒ වගේම සිල්වත් කෙනෙක්, බොහෝ පිරිසකට ශිල්ප දානය දෙන කෙනෙක් ඔය ආදී වශයෙන් ප්‍රකට වෙලා තිබුණා. දැන් එහෙම සාමාන්‍යයෙන් රටට ජාතියට ආගමට උදාර සේවාවන් සිද්ධ කරන කට්ටියට එම රජවරු සලකනවනේ නේද? විවිධ නම් බුනාම දෙනවා ගෞරව සැලකිලි දක්වනවා දැන් අද කාලේ රටට ජාතියට එහෙම වැඩ කරාම දෙන තනතුරක් නෙවෙයි සාමදාන විනිශ්චයකාරකම එහෙම නේද සාම විනිසුරු කියලා රටට ජාතියට හොඳට වැඩ කරන අයටත් දෙනවා නරකට වැඩ කරන අයටත් ඒක නම් දෙනවා ඉතින් කෙසේ වෙතත් රජ්ජුරු හොඳට මේ සෝන දණ්ඩ බ්‍රාහ්මණයා රට පිළිගත්ත බ්‍රාහ්මණයෙක් නිසා එයාට දීපු ගම්වරයක් තමයි මේ චම්පා කියන නුවර. මේ චම්පා නුවර තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව කරන කාලේ වැඩ සිටියේ. චම්පා නුවර තියෙන බොහෝම ලස්සන සුප්‍රකට පොකුණක්. ඒ පොකුණට කියන්නේ ගග්ගරා පොකුණ කියලා. ඔන්න නම් මතක තියාගන්න. පස්සේ අහනවා ගග්ගරා පොකුණ. මෙන්න මේ පොකුණ අයින් ගහක් මුල බුදුහාමුදුරුවෝ විවේකයෙන් වැඩ සිටියා. මේ බව ආරංචි වුණා මේ චම්පා නගර වාසීන්ට. කාලයකට පස්සේ බුදුහාමුදුරුවෝ Tamange ගමට වැඩම කළා කියලා ආරංචි වුණාම චම්පා නුවර වැසියන් බුදුහාමුදුරුව හොයාගෙන මේ ගග්ගරා පොකුණුතරට පැමිණෙන්න පටන් ගත්තා. ඉතින් විශාල පිරිසක් සුදු වතින් සැරසිලා තෙල් මල් ආදී පූජා ද්‍රව්‍ය හිමත් අරගෙන ගියා. ඒ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ ගොඩක් අය බුදුරජාණන් වහන්සේට බලන්නේ යනකොට මල් එහෙම අරගෙන ගිහින් තියෙනවා. මලින් පුදලා තියෙනවා. ඉස්සර කාලේ සහ අද උනත් ඉන්දියාවේ සම්ප්‍රදායක් තමයි කවුරු හරි වැඩගත් කෙනෙක් සම්භාවනීය කෙනෙක් පිළිගන්න බලන්න යනකොට මල් මිටක් තමයි අරගෙන යන්නේ. එහෙම සම්ප්‍රදායක් තිබුණා. ඉතින් මේ මලින් බුදුහාමුදුරන් පුදනවා. ඒ වගේම තෙල් එහෙම අරගෙන යනවා. තෙල් අරගෙන යන්නේ ඒ වෙලාවේ බුදුහාමුදුරන්ගේ වටේ පහම්පත්තු කරන්නේ නෙවෙයි. එහෙම හිටියොත් බුදුහාමුදුරේ ගම වැඩි කල් ඉන්නේ නැහැ. අර රෑ වුණාම අවශ්‍ය වෙලාවට පහන් දැල්වන්න තමයි මේ තෙල් එහෙම අරගෙන යන්නේ. දැන් අද කාලේ පන්සල් යනකොට සීනිතේ කොලෙම අරගෙන යන්නේ. ඒ වගේ මිනිස්සු බුදුන් පුදන්න යනකොට ඒ අවශ්‍ය කරන උපකර ඒ ද්‍රව්‍ය අරගෙන යනවා. ඉතින් තෙල් අරගෙන ගිහිල්ලා ඒ වෙලේ පහන් පත්තු වල බුදුහාමුදුරු ඉස්සරහා තියලා තියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් මේ විදිහට හොඳට සැරසිලා මේ චම්බා නගර වාසීන් එක පැත්තකට එක දිශාවකට පෙළ හැදිලා යනවා දැක්කා මේ සෝන දන්න බ්‍රාහ්මණය. එතුමා එතකොට හිටියේ එයාගේ මාලිගාවේ උඩුමහල් උඩුමහලේ දවල් කෑම කාලෙවල පොඩ්ඩක් විවේකයෙන් හාන්සිවල හිටියේ. ඒ මිනිස්සු මේ කතාබස් කර කර එක පැත්තකට යනවා මෙයාට ශබ්දය ඇහිලා ජනේලෙන් බැලුවා. බලනකොට විශාල පිරිසක් මේ ගම්බිරා පුගුණ පැත්තට යනවා දැකලා එයාගේ සේවකයෝය ලවා එක්කෙනෙක් යවලා අහනවර මිනිසුන් කොහෙද යන්නේ කියලා. ඉතින් මිනිස්සු කියන මේ බුදුහාමුදුරුවෝ වැඩලා ඉන්න ගමට බුදුහාමුදුරුවෝ බලන්නේ අපි මේ යන්නේ කියලා. ඒ පණිවිඩේ ඇවිල්ලා සෝනදන්න බ්‍රාහ්මණයාට කිව්වහම එතුමාට ආශාවක් ඇති වුණා බුදුහාමුදුරන් බහැපතේ. එයා එයාගේ පරිවාර ජනතාවට කියන සූදානම් කරගන්න වාහන මේ බුදුහාමුදුරන් බැහැදා කියන යාම. ඒතර පරිවාර සේනාව කියන ආහ ඔබ වගේ සුප්‍රකට කීර්තිමත් කෙනෙක්ට සුදුසු නෑ බුදුහාමුදුරු බලන්න යන්න. බුදුහාමුදුරේ ඔබතුමා ගාවට එන්න ඕන. ඔබතුමා බුදුහාමුදුර ගාවට යන්න ඕන නෑ කියලා කිව්වා. එතකොට මේ සෝනගණ්ඩ බ්‍රාහ්මණය අහන ඇයි එහෙම කියන්නේ? මොකද්ද බුදුහාමුදුරේ මං ළඟට එන්න තියෙන මගේ සුදුසුකම්? ඒ වෙලාවේදී මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයාට එයාගේ පරිවාර ජනතාව එයාට කියන ඔබතුමාගා මෙන්න මේ මේ මේ ಗುಣ තියෙනවා කියලා. පළවෙනි එක තමයි ඒ අය දැක්ක ගුණය සෝනදණ්ඩ බ්‍රාහ්මණයා ළඟ තියෙන. එතුමාට කියන ඔබතුමා මව්පිය දෙපැත්තෙන්ම පරම්පරා හතක්ම හරීම පිරිසිදු කට්ටිය. හොඳ කුල පරම්පරාවකින් පැවතගෙන එන මිශ්‍ර නොවන වැදගත් කුල පරම්පරාවකට හිමිකම් තියෙන අය. ඒක දන්නෝනේ එදා කාලේ ඉන්දියාවේ තිබුණා ප්‍රධාන කුල හතරක්. මොනවාද ඒ හතර? බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර කියලා. ඒ බ්‍රාහ්මණ කුලයේ කට්ටිය තමයි ඒ කාලේ ඉහළම කුලයේ හැටියට සැලකුවේ. දැන් ඔය පරිණි සංස්කෘත කියමනක් තියෙනවා බ්‍රාහ්මනස්ය මුඛමාසී බාහු රාජන්‍ය කෘත ඌරු තදස්ස යද්වෛශං පද්මයන් ශුද්‍ර අජායත කියලා. ඒ කට්ටිය පිළිගත්ත මේ ලෝකයේ නැව්වේ මහා බ්‍රහ්මයා කියලා. ඒක පිළිගත්තේ බ්‍රාහ්මණයෝ. මහා බ්‍රහ්මයේ තමයි ලෝකෙ නැව්වේ. ලෝකෙ මවලා බ්‍රාහ්මණ කුලයේ කට්ටිය මහා බ්‍රහ්මිය මැව්වේ කටින්ලු. නිකන් වමනේ දානකොට එළියට පැනනවා වගේ සමහර වෙලාවට තියෙන්න ඇති. ඊළඟට බාහු රාජන්‍ය කෘත. රාජන්‍ය කියලා කියන්නේ රාජකීය පවුල් වල කට්ටිය. ශස්ත්‍රීයෝ. ඒකට මේ බාහු යුග්මයෙන් තමයි නිකුත් වෙලා තියෙන්නේ. පිට වෙලා තියෙන්නේ. මවල තියෙන්නේ. ඊළඟට ඌරු තදස්ස යද් වෛශ්‍යං වෛශ්‍යයෝ කියන කට්ටිය ඒ කට්ටිය මේ කකුල් දෙකෙන් කලවා දෙකෙන් තමයි බිහි කරයි කියලා විශ්වාස කරන්නේ. පබ්බ්‍යාං ශුද්‍ර අජායත. ශුද්‍ර කියන්නේ පහත්ම කුලයේ කට්ටිය. ඒ කට්ටිය යටිපතු වෙනවා. නිකන් කකුල හොල්ලනකොට විශේෂ වැටෙන්න ඇති. ඉතින් ඒ වාගේ ඔන්න එහෙම පිළිගැනීමක් තිබුණා. ඉතින් මෙයාද මේ ගෝලියෝ ටික කියන්නේ සෝන දණ්ඩ බ්‍රාහ්මණතුමාට මොකක්ද? ඔබතුමා අම්මගේ අම්මත් බ්‍රාහ්මණියක්. ඒ අම්මා ඒ ආච්චි අම්මගේ අම්මත් බ්‍රාහ්මණ. ওই විදිහට හත්මුදු පරම්පරාවක්ම බ්‍රාහ්මණිය. බමුණු කුලයේ අය. තාත්තගේ පැත්තෙත් එහෙමයි. තාත්තගේ තාත්තත් බ්‍රාහ්මණයෙක්. ඒ තාත්තගේ තාත්තා බ්‍රාහ්මණෙක්. ඔය විදිහට પરම්පරා හතක්ම බ්‍රාහ්මණ වංශිකයෝ අනිත් අනිත් වංශ එක්ක මිශ්‍ර වෙලා නැහැ. ඒ නිසා ඔබතුමා හරිම පාරිශුද්ධ කෙනෙක්. ඔබතුමා ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඔබතුමා වගේ කෙනෙක් ඔය සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ දකින්න යන්න අවශ්‍ය නැහැ. ඊළඟ දෙවෙනි කාරණේ තමයි ඔබතුමා බොහොම ධනෙන් ආඩි කෙනෙක්. රජ්ජුරුවන්ගේ ප්‍රශංසාවට ලක් වෙලා රාජකීය තාන්නමාන ලැබෙච්ච ධන දාන්නෙන් ආද්දෙක් කෙනෙක්. බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? බුදුහාමුදුරුවෝ කියන්නේ ගෙවල් ගාන හිඟාක කයන කෙනෙක්. මිනිසු දෙන දේවල් තල්පතෙන් තල්පතට මාලිගාවේ මාලිගාවට ඔහි පාරේ යමින් දෙන දෙයකින් යැපෙමින් ඉන්න කෙනෙක්. ඒ වාගේ මේ දිලින්දෙක් බලන්න ඔබ වහන්සේ වගේ ඔබතුමා වගේ ධනෙන් ආඩ්‍ය වෙච්ච කෙනෙක් යන්න සුදුසු නෑ. ඊළඟට තුන්වෙනි කාරණාව ඔබතුමා වේද වේදාංගයන් ප්‍රවීණත්වයට පත්වෙච්ච කෙනෙක්. දැන් අර අපේ බුද්ධ ආගමේ තියෙන ත්‍රිපිටකය වගේ බ්‍රාහ්මණයන්ගේ තිබුණු වේද ග්‍රන්ථ වේද ග්‍රන්ථ මුලින්ම තිබුණේ තුනයි ඊට පස්සේ හතරක් වුණා. ත්‍රිවේදයේ පස්සේ චතුර්වේද වුණා. ඍග්වේදය ඊළඟට යජුර් සාම අතර්වන් කියලා වේද හතරක් තියෙනවා. ඉතින් එදා හිටපු ඇතැම් බ්‍රාහ්මණෝ මේ වේද හතරේ ඕන තැනකින් ඇහුවොත් උත්තර දෙන්න තරම් හොඳට ධාරණ ශක්තියක් තියෙනවා. මෙන්න මේ වේදේ මේ පොතේ අහවල් තැන මෙන්න මේ ශ්ලෝකය සඳහන් කියලා කියන්න පුළුවන් ඉතාම හොඳ ස්මරණ ශක්තියක් මතකයේ ශක්තියක් තියෙන ඒ ප්‍රවීණත්වයට ගිය කෙනෙක් කියලා කියනවා. වේදය හොඳට ඉගෙනගත්ත කෙනෙක්. ඊළඟට ඔබතුමා හොඳ ආරෝහ පරිණාහ දේහයක් සහිත රූප සම්පත්තියක් සහිත කෙනෙක්. ඒ විතරක් නෙවෙයි ඔබතුමා හරිම සිල්වන්ත කෙනෙක්. ඒ වගේම බොහෝ දෙනාට ඔබතුමා ආචාර්ය ප්‍රාචාර්යවරේ ඔබතුමාට ගොඩාක් ශිෂ්‍යයෝ ඉන්නවා. ඔබතුමාගෙන් ඉගෙන ගන්න බොහෝ දෙනා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ඔබතුමා බොහෝම වයසක එක්කෙනෙක්. ශ්‍රමණ භවත් ගෞතමයෝ කියන්නේ එහෙම එක්කෙනෙක් නෙවෙයි. ශ්‍රමණ භවත් ගෞතමයන් කියලා කියන්නේ තරුණෙක්. ඒ වාගේ තරුණයෙක් බලන්න ඔය වගේ වයසක එක්කෙනෙක් කියන්න කොහෙත්ම සුදුසු නැහැ. ඊළඟට ඒ විතරක් නෙවෙයි ඔබතුමා මේ රටේම ඉන්න මේ සොළොස් මහා ජනපදයන්හිම ඉන්න රාජ රාජ මහා මාත්‍යාදීන්ගෙන් බොහෝම ගෞරවයට ලක් වෙච්ච කෙනෙක්. ඒ නිසා ඔබතුමා ඔය ශ්‍රමණ භවත් ගෞතමයා බලන්න යන්න ඕන නෑ. එයා සුදුසුයි. ශ්‍රමණ භවත් ගෞතමයන් සුදුසුයි. ඔබතුමා ළඟට එන්න. ඒ නිසා යන්න එපා කියලා කිව්වා. දැන් බලන්න තියෙන පාපිෂ්ඨකම. ඔන්න අවාසනාවන්ත පාප මිත්‍රයන්ගේ ඇසුර තියෙනකොට ඔහොම තමයි වෙන්නේ. පන්සලකට යන්න කතා කළොත් අනිත් පැත්තට ඒක වළක්වන්න කරුණු කියන අය මොනතරම් අද සමාජෙත් ඉන්නවා. ඉතින් දැන් මේ කට්ටිය මේ පරිවාර සේනාව බය වුණා. මොකටද බය වුනේ? දැන් සෝනදණ්ඩ බ්‍රාහ්මණය බුදුහරයාණන් වහන්සේ අභියස බුදුරජාණන් වහන්සේගේ යටත් වැසියෙක් වුණොත් එහෙම නැත්නම් උන්වහන්සේගේ අනුගාමිකයෙක් බවට පත් වුණොත් මොකද වෙන්නේ? එයාගේ තිබෙන යශෝ රාවේ කීර්ති රාවේ එක සැරේට වැටෙනවා. එහෙම කීර්ති රාවේ නැති වෙලා ගියාට පස්සේ වෙන්නේ ඒ කීර්ති රාවය නිසා ඇතිවෙච්ච යම් යම් ලැබීම් තියෙනවා. නේද? ප්‍රසිද්ධ වුණාමනේ මිනිස්සු එහෙමත් සැලකන්නේ හරියට. නේද? දැන් හාමුදුරු කෙනෙකුණත් එහෙම ප්‍රසිද්ධ වුණාම තමයි බණට ආරාධනා කරන්නේ, දාන දෙන්නේ. නේද? හැම එකටම ප්‍රසිද්ධ හාමුදුරුවම හොයාගෙන යනවනේ සමා. ওই ප්‍රසිද්ධිය නැති වෙච්ච ගමන් නේද? හිටියේද නැද්ද කියලා දන්නේ නැහැ. අර බොළු කන්දේ හාමුදුරන්ට වගේ. නේද? ඉතින් අන්න ඒ වාගේ ඉතින් ඕවා මිනිස්සුන්ගේ තියෙන හැඟීම් ඉතින් අර අසල්වැසියන් එයාගේ අතවැසියන් ඉන්නවනේ. ඒ කට්ටිය බය වුණා මෙතුමා බුදුහාමුදුරන්ගේ ගෝලේ බවට පත් වුණොත් අර කීර්ති රාවේ ඔක්කොම නැති වෙලා යනවා. එහෙම නැති වුණොත් ඒ කීර්තිය නිසා ඇතිවෙච්ච ලාභ සත්කාර ඔක්කොම ගිලිහෙනවා. එයාට ලාභ සත්කාර ගිලිහෙනවා විතරක් නෙවෙයි එයාගෙන් පෝෂණය වෙන අපිටත් ඒව නැති වෙලා යනවා. ඒ නිසා යන්න නම් දෙන්න හොඳ නැහැ බුදුහාමුදුරු ගාවට කියලා තමයි මේ විදිහට යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේගේ තියෙන නුගුණයි සෝනගන්න බ්‍රාහ්මණයගේ තියෙන ගුණයි කියන්න ගත්තේ. ඉතින් මේක හොඳට අහගෙන හිටු මේ නුවණැති සෝනදණ්ඩ බ්‍රාහ්මණතුමා කියනවා හරි. දැන් මම ඔයාලගේ කතාව අහගෙන හිටියේනේ. දැන් එහෙනම් මගේ කතාවත් අහන්න. දැන් මම කියනෝනේ බුදුරජාණන් වහන්සේ දකින්න යන්න ඕනමයි කියලා. මම ඒකට සාධාරණ හේතු ඉදිරිපත් කරනවා. ඒ නිසා ඔබත් ඒක අහගෙන ඉන්න කියලා දැන් මේ සෝනගණ්ඩ බ්‍රාහ්මණතුමා ළඟ තියෙන ගුණාංග සහ බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන ගුණාංගත් එක ගලපලා තමයි මෙයා මේ ප්‍රකාශය කරන්න හදන්නේ. දැන් ඔබතුමාලා කියුවනේ මම මෞපිය දෙපාර්ශ්වයෙන්ම බොහෝම පිරිසිදු එකෙක් කියලා. ඒ වගේ තමයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මෞපිය දෙපාර්ශ්වයේම හත්මුදු පරම්පරාවක්ම ඉතාම හොඳ ශාස්ත්‍රීය කුලයෙහි සම්භාවනාවට පත්වෙච්ච රාජකීය කුලයෙන් පැවතගෙන එන කෙනෙක්. ඒ නිසා ඒ බඳු කෙනෙකුට මම ගරු කරන්න සුදුසුයි. ඒ විතරක් නෙවෙයි. මම මේ රජුරුවන්ගෙන් ලැබිච්ච දෙයක් ලබාගෙන තමයි මේ පොහොසත් වෙලා ඉන්නේ. හැබැයි සිද්ධාර්ථ කුමාරය එහෙම නෙවෙයි. සිද්ධාර්ථ කුමාරට පරම්පරාවෙන්ම රාජකීය උරුමය ලෙසින්ම ලැබිච්ච ධනෙ තිබිච්ච කෙනෙක්. මම රජුරුවන්ගෙන් ලැබිච්ච දේ ලබාගෙන ඒක බදාගෙන ඉන්නවා. හැබැයි සිද්ධාර්ථ කුමාරයා එහෙම නෙවෙයි. සිද්ධාර්ථ කුමාරයා රජ උරුමයෙන් ලැබිච්ච සියල්ල අතහැරලා දාලා ඒවායි නිෂ්කාමීව සිටිනවා. ඒවායි කිසිම කැමැත්තක් නැතුව ඉන්නවා. ඒක නැති එතුමා බලන් යන්නේ. නේද? ලේසි වැඩක්ද? ආ මහා රාජ්‍ය පවා අතහැරලා දාලා අඹ දරුවන් අතහැරලා දාලා එහෙම අතහැරීමක් කරනවායි කියන එක ලේසි වැඩක්ද? එතකොට අනිත් එක තමයි සිද්ධාර්ථ කුමාරයා කියලා කියන්නේ තරුණ කෙනෙක්. සුසු කාල කේශ තරුණ කාලේ හොඳට කළු කෙස් තියෙන යෞවනත්වයෙන් යුක්ත හොඳ එක්කෙනෙක්. එහෙම එක්කෙනෙක් තමන්ගේ නෝනා අතහරිනවා කියන එක, එහෙම එක්කෙනෙක් තමන්ගේ දරුවෝ අතහරිනවා කියන එක, එහෙම එක්කෙනෙක් රාජ්‍ය සම්පත් අතහරිනවාය කියන එක ලේසි කාර්යයක් නෙවෙයි. නේද? සමහර අය වයසට යන්න යන්න ඔය වගේ දේවල් වලට තියෙන ආසාව අඩු වෙන අවස්ථා තියෙනවා. අනේ ඉතින් මොනවද දැන් මං ගෙනියන්නේ මෙච්චර එකතු කරලා කවදා හරි දාලා යනවනේ කියලා අතහරින අයත් ඉන්නවා. හැබැයි සමහර අය වයසට යන්න යන්න ඒවට ආස වැඩි නේද? සමහර ආච්චිලා ඉන්නෝනේ මැරෙන්න ගිහලා හැඹිලිනේ ගාගෙන එතෙන්ටත් අත් දියාගෙන මැරෙයි. <laughs> අන්තිම මොහොතේ හරි ගණී කියලා ලෝභකමට. ඉතින් කෙසේ වෙතත් මේ වයසට ගිහිපු එක්කෙනෙකුට වැඩි තරුණ කාලේ ආශාව තියෙන කාලේ අතහරිනවා කියන එක ඉතාම විශිෂ්ට දෙයක්. ඊළඟට මෙතෙන්දී මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඉතාම නිවැරදි ප්‍රකාශයක් ඉදිරිපත් වෙනවා. අන්න ඒක ඉතාම වැදගත්. දැන් අපේ පොඩි කාලේ ඉඳලා ඉගෙනගත්ත දෙයක් තමයි මොකද්ද ඒ සිද්ධාර්ථ කුමාරයා අසල පොය දවසක යසෝදරාව නිදාගෙන ඉඳෙද්දි කාටවත් කියන්නේ නැතුව චන්නමතියත් එක්ක කන්දක අසුපිට නැගලා හොරෙන් පැනලා ගියා කියලා තමයි කතාව තියෙන්නේ. එහෙම එහෙම හොරෙන් පැනලා යාමක් වෙලා නැහැ. මේ තීරණය නිකන් එක සැරේට ගත්ත තීරණයක් නෙවෙයි. සිද්ධාර්ථ කුමාරය සුද්ධෝදන රජුරෝ එක්ක ප්‍රජාපති ගෞතමී එක්ක යශෝදරා දේවිය එක්ක සාකච්ඡා කරලා කතා කරලා ඉවර වෙලා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. මම මේ විදි සතර පෙර නිමිති දැයර කළා මේ විදිහට මං කවදා හරි දවසක මම අබිනිෂ්ක්‍මණය කරනවා. ඔන්න මම අදරයට යනවා කියලා දවල් කියනකොට ඒ අය හඬා වැටෙද්දී කම්පා වෙද්දී තමයි මේ තීරණේ අරගෙන තියෙන්නේ. සූත්‍රයේහි සඳහන් කළ තියෙනවා සමනෝකල භෝගෝතමෝ අකාමකානං මාතා පිතුන්නං අස්සුමුකානං රුදන්තානං කේසමස්සුම් මෝහරෙත්වා මාතා පිතුන්නම් අස්සුමුඛානං රුදාන කඳුළු සලමින් අඬද්දි තමයි අස්සු කියලා කියන්නේ කඳුළුටනේ අස්සුමුඛ කියලා කියන්නේ කඳුළු මූණෙන් බේරෙද්දි කඳුළු සහිත මූණක් තියේදී හඬා වැටෙද්දි තමයි මේ හිසකෙස් කපාදාල් කේසමස් වෝහාරෙත්වා කාසායනි වත්තානි අච්ඡාදිත කතාවත් හැඳගෙන මේ අබිනිෂ්ක්‍මණය කරන්නට තීරණය කළා තියෙනවා ඒ නිසා සිද්ධාර්ථ කුමාරයා කවදාවත් හොරෙන් පැනලා ගිහිපු කෙනෙක් නෙවෙයි. අර යශෝදරා දේවිතේ සිද්ධිය බලාගෙන ඉන්න බැරි හින්දා එතුමියට නිින්ද ගිහිපු වෙලාවක ගිය බව ඇත්තයි. නමුත් යනවා කියලා කල්ැතුව සාකච්ඡා කරලා තීරණය කළා තමයි එතුමා එතුමා ඒ අභිනිෂ්ක්‍රමණය සිද්ධ කළා තියෙන්නේ. ඉතින් ඔන්න ඕකත් මතක් කරනවා සෝනදාන්. එතකොට ඒක සමාජයෙන් ප්‍රසිද්ධ වෙලා ගිහිල්ලා දැන් කිඹුල්වත් නුවරනේ සුද්ධෝදන රජුරෝ හිටියේ. එතකොට සිද්ධාර්ථ කුමාරය හිටියේ කිඹුල්වත් නුවර. එතකොට මේ සෝනදන්න බ්‍රාහ්මණයගේ ජනපදය ඇවිල්ලා අංග ජනපදය. එතකොට ජනපදයෙන් ජනපදේ රටින් රට ප්‍රචලිත වෙන්න තරම් මේ සිද්ධිය බොහෝම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. කියන්නේ රාජකීය කුමාරයේ සියලු රජසප අතහැරලා දාලා මහාන වුණා කියලා කිව්වහම ඒකට සෑහෙන ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙනවා. මාධ්‍ය තුලින් උනත් එහෙමයි. එතකොට අන්න ඒ වටිනාකම නිසා රටේම ප්‍රසිද්ධ වුණා. ඒ නිසා තමයි මෙතුමා මේක දැනගෙන හිටියේ. ඉතින් එහෙම කියලා එතුමා මතක් කරන සෝනදණ්ඩ බ්‍රාහ්මණතුමා මතක් කරනවා බුදුරජාණන් වහන්සේගේ බොහොම ලස්සන බුදු ගුණ ටිකක් Taman එතු බුදුරජාණන් වහන්සේ දකින්නට යා යුත්තේ ඇයි කියන කාරණය විස්තර වෙනවා. බුදුහාමුදුරුවන් ගැන කියන සෝනදණ්ඩ බ්‍රාහ්මණතුමා සමනෝ කලු භෝගෝතමෝ අභිරූපෝ දස්සනීයෝ පාසාදිකෝ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මොන වගේද අභිරූපෝ ඊටාම මනාව රූපයක් තිබුණ කෙනෙක් ලස්සන රූපයක් තිබුණ දර්ශනීය කෙනෙක්. පාසාදිකෝ ප්‍රසාදය ඇති කරන සුළු කෙනෙක්. දැන් බලන්න ලෝකේ අනිත් ආගමික නායකයොත් එක්ක අනිත් ආගමික නායකයන්ගේ රූප දිහා බැලුවොත් ගොඩාක් වෙලාවට අපිට බලන්න තියෙන්නේ එහෙම දර්ශනීය ප්‍රසාදය ඇති කරන දේවල් නේ දුක හිතෙන දේවල් සහ බය හිතෙන දේවල් නේද එක්ක සමහර වෙලාවට අඳාගෙන ඉන්නවා බෑට දිගු කරගෙන ඉන්නවා. නේද? එහෙම නැත්නම් විරිස්සගෙන ඉන්නවා. දත් එළියට දාගෙන දිව ඇදගෙන ඇස් එළියට පැනගෙන බය කරන තාලෙට ඉන්නවා. නමුත් බුදුහාමුදුරුවෝ එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ මන්දස්මිතේ සමගින් මදහස පාමින් සමාධි මුද්‍රා බලන කොච්චර ලස්සන හිත නිවෙන විදිහටද වැඩේ. දැකලා තියෙද කොහේවත් අඬ අඬ ඉන්න බුද්ධ රූපයක්. හ්ම් බුදුහාමුදුරුවෝ එහෙම බුදු වුණාට පස්සේ කොහේවත් එහෙම අඬල කියලා නෑ. මොකද අඬන්නට අවශ්‍ය වෙන්නේ කෙලෙස් සිටිවිලි ඒ කෙලෙස් සිටිවිලි සියල්ල නැති කරපු කෙනෙක්. උන්වහන්සේගේ නිකලස් මානසිකත්වයේහි ස්වභාවය උන්වහන්සේගේ මුව මඩලින් විකාශය වුණා, පෙනුණා. ඒ නිසා උන්වහන්සේ බොහෝම දර්ශනීයයි, ප්‍රසාදාවහයි. අන් බලන බලන අයගේ සිත් ආකර්ෂණය කරන්න තරම් ප්‍රසාදේ ජනනය කරන්න තරම් සමත්කම් තියෙනවා. ඒක මුළු රටේම ප්‍රචලිත වෙච්ච කතාවක්. ඊළඟට ආපහු සඳහන් කරනවා දැන් මේ ගුණ දෙක මතක තියා ගන්න ඕනේ. දැන් මේ ගුණ කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක් නෙවෙයි. අන්න ඒකයි විශේෂත්වය. දැන් අපි නම් ඉතින් කොහොමවත් බුදුහාමුදුරන්ගේ ගුණ කියනවනේ නේද? දැන් ළමයි වුණාම අම්මගේ තාත්තගේ ගුණ කියනවා. අම්මල තාත්තාම තමන්ගේ ළමයිගේ ගුණ කියනවා. ඒක 아무තු දෙයක් නෙවෙයි. ඒක බැඳීමත් එක්ක මමත්වයත් එක්ක මගේකමත් එක්ක කරන එකක්. හැබැයි මගේ නොවන පිටස්තර කෙනෙක් තව පුද්ගලයෙක් පිළිබඳව ගුණයක් කියනවාය කියලා කියන්නේ ඒක විශේෂත්වයක්. ඉතින් විශේෂයෙන්ම බ්‍රාහ්මණ කුලයේ කෙනෙක් මාන්නාධිකව කටයුතු කරන කෙනෙක් මේ වාගේ ශ්‍රමණ සම්ප්‍රදායක් අනුගමනය කරන බුදුරජාණන් වහන්සේ පිළිබඳව ಗುಣ කියනවා කියන්නේ සැබවින්ම ඒ ගුණය බුදුරජාණන් වහන්සේ තුල නිරූපණය වූ නිසාමයි. නිකන් නැති ඒවේ කට්ටිය කියන්නේ යන්නේ නැහැ. ආ වන්දි බත්තකම් කරන්න යන්නේ නැහැ. ඒ අය තියෙන දෙයමයි ප්‍රකාශ කළේ. දෙවෙනි අවස්ථාවේදී මතක් කරනවා අර පිරිසට බුදුහාඳුර බලන්න යන්න එපා කියලා කියපු පිරිසට Taman බුදුහාඳුරු බැලිය යුත්තේ යා යුත්තේයි කියන කාරණේ තහවුරු කරමින් සමනෝ කලි භෝගෝතමෝ සීලවා අරිය සීලී කුසල සීලී කුසල සීලෙන් සමන්නාග බුදුහාඳුරු හොඳ ආර්ය සීලෙන් සිල්වන්ත වෙච්ච කෙනෙක් අර ආර්ය සීලය කියලා කියන්නේ මේ මාර්ගඵලලාභී උතුමන් අනුගමනය කරන සීලය. අකහඩ් අඛණ්ඩ අචිද්ද අසබලාදී වශයෙන් සඳහන් වෙන නොසැලැල් ඊටාම් පිවිතුරු සීලයෙන් යුක්තයි බුදුහාමුදුරුවෝ. ඊළඟට කුසල සීලී කුසල සීලයෙන් සම්බන්ධ. කුසලය කියලා කියන්නේ දක්ෂකම. දක්ෂකම කියලා කියන්නේ කුමකද? සීලනයෙහි දක්ෂ. ඒක තමයි කුසල සීලී කියන්නේ. සීලනයෙහි දක්ෂ කියන්නේ සංවරෙහි දක්ෂ කියන එකයි. බුදුහාමුදුරුවෝ කයින් වචනෙන් සිතින් ඔය කියන තුන් දොරින්ම සංවරයි. කොතනද සංවර සංවර විය යුතු හැම තැනම බුදුහාමුදුරු සංවරයි. එහි ඒ සංවරය ඇති කර ගැනීම ඇත්තටම දක්ෂතාවය. දැන් සමහර වෙලාවට අපි සංවරයි කොතනද? දැන් මේ වගේ පන්සලක බණ අහන්න ආවම සංවරයි. නේද? බණ ඉවර වෙලා එළියට ගියාට පස්සේ බලමු තියෙනවද කියලා. පන්සලේ සිල් සමාදන් වෙන්න ගියාම සංවරයි. නේද? ඊට පස්සේ ඒ සිල් සමාදන් වෙලා ඉන්නත නොමිලේ මොකක් හරි ධර්ම පත්‍රිකාවක් බෙදනකොට බලමු සංඝරද කියලා නේද සමහර වෙලාවට පොතේ පිටුවත් එක එක කෙනාගේ අතේ ඉතින් ඒ වාගේ ඒ සංවරය සමහර වෙලාවට නැහැ ඒ කුසල සීලී කියන ස්වභාවය ඒ ඒ අදාළ තැන අවශ්‍ය තැන ඒ ශික්ෂණය සංවරය දියුණු කර ගැනීම සමත්කම කියනවා බුදුහාමුදුරුව අන්න ඒ වාගේ සංවර වෙච්ච කෙනෙක් සංවර විය යුතු තැන අවබෝධ කරගත්ත කෙනෙක් ත්‍රිශික්ෂාවේ මනා ලෙස හික්මුණ කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ බලන්න මම යන්න ඕන කියලා මෙතුමා කියනවා. ඊට පස්සේ ආපහු කියනවා සමනෝ කල භෝ ගෝතමෝ කල්යාණ වාචෝ කල්යාණ වාචෝ කියන්නේ මොකද්ද? බුදුහාමුදුරෝ ඊටාම යහපත් වචන කතා කරන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කාටවත් දොස් කියන බණින ද්වේෂ සහගතව කතා කරන කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේහි යෙදෙන සරම වචනේ කාට හරි නිග්‍රහයක් කරන්න ඕන නම් යෙදෙන සරම වචනේ තමයි මෝඝ පුරිස කියන වචන. හිස් මිනිහා කියන එක. එච්චරයි. ඒ හැරෙනකොට වෙන වෙන විදිහට අසභ්‍ය වචන කියලා නොගැලපෙන වචන කියලා බුදුහාමුදුර කවදාවත් කොහෙදිවත් කතා කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුර හැම තිස්සෙම කල්පනා කරලා බලනවා යම් කිසි හොඳ වචනයක් වුණත් හොඳ වචනයක් වුණත් කියන්න ඕන තැන ගැලපෙනවද කියලා බලලා තමයි කතා කරන්නේ. ඒකත් වටිනවා. දැන් ওই සමහරු කියනවනේ ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනද? මන්නම් ආයි පැත්ත ගියත් ඇත්ත කියනවා. නේද? එහෙම පැත්ත ගියත් පැත්ත ගිය නිවුස් එකමත් වෙනවනේ දැන්. ආ බුදුහාමුදුරුවෝ නම් එහෙම කියලා නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන්නේ ඇත්ත උනත් සුදුසු තැන තමයි කතා කරන්නේ. එහෙම වුණොත් තමයි ඒක ප්‍රිය වචනයක් වෙන්නේ. සමහර වෙලාවට ඇත්ත වුණත් අප්‍රිය වෙන්න පුළුවන් තැන සුදුසු නැත්තම්. දැන් ඔන්න මම උදාහරණයකට කියන්නම්. දැන් කවුරු හරි මහත්යෙකුටයි නෝන කෙනෙකුටයි පිට ගෙදරකින් කෑමකට ආරාධනා කරනවා. ඒ ආරාධනා කරපු ගෙදර නෝනත් හොඳ රහට කෑම ටික හදලා තියෙනවා. දැන් ඔක්කොම මේසේ වාඩි වෙලා දැන් කෑම කනවා. දැන් කෑම කන අතර මේ ආරාධනාව ලැබිච්ච මහත්යාට ඉවසිල්ලක් නැහැ දැන් කෑම රහයි කියලා කියාගන්න. දැන් බැන්ද දවසේ ඉඳලා නෝන කෑම හදලා දීලා දෙන කවදාවත් රහයි කියලා නෑ. හැබැයි මේ අලුතෙන් කෑම හදලා දුන්නාම මේක රහයි කියලා කියන්නේ හරි ආසයි. ඉතින් මෙයා මොකද කරන්නේ? කෑම රහයි තමයි ඇත්තටම. ඉතින් කෑම බොහොම හොඳට හදලා තියෙනවා බොහොම හොඳයි. ස්තුතියි කිව්වනම් හොඳට නැති. මෙයා මොකද කරන්නේ? තමන්ගේ නෝනත් ළඟ තියාගෙන අර ගෙදර නෝනට ඇහෙන්න කියනවා. කාලයකට පස්සේ කටට රාට ගෑම ටිකක් කෑවා කියලා. ඉවරනේ අර මනුස්සය සම්පූර්ණ නේද? ඇත්ත වෙන්න පුළුවන්. නමුත් තන ගලපනවද කියලා බලන්න ඕන. අනිත් අයට ඒක අප්‍රිය වෙන්න පුළුවන් හිත හැලෙන්න පුළුවන් රෙදෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ එහෙම කළේ නෑ බුදුරජාණන් වහන්සේ බොහෝම ගැළපෙන විදිහට සුදුසු විදිහට තමයි බොහෝම සැලකිල්ලෙන් තමයි වචන පරිහරණය කළේ ඒකයි කල්යාණ වාචෝ කියලා කියන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කරන සමනෝ කලු භෝගෝතමෝ බහුන්නං ආචාර්ය පාචාරියෝ විශාල පිරිසකට බුදුහාමුදුර ආචාර්යයන් වහන්සේ වුණා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස. ඒ විතරක් නෙවෙයි අසත පෙනෙන නොපෙනෙන කෝටි ගණන් දේව බ්‍රහ්ම සමූහය බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රත්වය පිළි අරගෙන ශ්‍රාවක භාවයේ පිහිටියා. දෙවි මිනිසුන් සියල්ලටම බුදුහාමුදුරු ශ්‍රාවකේ ශාස්ත්‍රූන් වහන්සේ වුණා. ඒ නිසා මමත් උන්වහන්සේ බලන්න යන්න සුදුසුයි කියලා කිව්වා. ඊළඟට ආපහු කියන බුදුහාමුදුරුව සමනෝ කල භෝගෝතනෝ කීන කාමරාගෝ විගත චාපල්ලෝ බුදුහාමුදුරුව කාමරාගේ ක්ෂීණ කරපු කෙනෙක් නැතිගල්ලම දාපු කෙනෙක් චපල බවෙන් තොර කෙනෙක් ඒ නිසා බුදුහාමුදුරු ශ්‍රේෂ්ඨ කෙනෙක් අපි යන්න ඕන බලන්න ඒ විතරක් නෙවෙයි සමනෝ කල භෝගෝතම උච්චා කුලා පබ්බජිතෝ සමන වාග්ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ රජ කුලින් ඇවිල්ලා මහාන වෙච්ච කෙනෙක්. රාජකීය කුමාරයෙක්. ඒ රාජකීය කුමාරයට දක්වන්න ඕන ගරුසලකිල්ලවත් අපි දක්වන්න ඕන. ඒ නිසා මම යන්න ඕන බුදුහාමුදුර බලන්න කියලා කිව්වා. ඊට පස්සේ ආපහු මතක් කරනවා සමනෝකල භෝගෝතමෝ තිරෝ රත්තා තිරෝ ජනපදා සම්පුච්චිතුං ආගංච බුදුහාමුදුරුවෝ කොහේ හරි වැඩ ඉන්නවයි කියලා ආරංචි වුණාම තිරෝ රත්තා තිරෝ ජනපදා පිටරට වල කට්ටිය පිට ජනපද වල කට්ටියත් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ආගෙන ගිහිල්ලා බණ අහනවා එහෙව් එකේ බුදුහාමුදුරුවෝ අපේ ගමට ඇවිල්ලා ඉඳෙද්දි අපි නොවන එක මොනතරම් අසාධාරණ අවාසනාවක්ද වැඩක් අන්න සමහර වෙලාවට බලන්න ඒකේ වටිනාකම දැනෙන්නේ නුවණ තියන අයට විතරයි. දැන් උදාහරණයකට ගත්තොත් නෙළුම් මලක් පිපෙනෝ පොකුණේ. ඔය පොකුණෙම ඉන්නව වතුර ගෙන්නේ. ඔය ගෙම්බාට ඔය නෙළුම් මලෙහි කිසිදු ආස්වාදයක් නැහැ. ගෙම්බ කරන්නේ නෙළුම් මල යට ඉඳගෙන කෑ ගහන එක විතරයි. හැබැයි බාහිරව එන මීමැස්සු බමරු දුර බැහැරින් ඇවිල්ලා මේ නෙළුම් මේ පැණි උරලා ඒ ආස්වාදේ ලබාගෙන යනවා. අන්න ඒ වගේ සමහරුන්ට ළඟ ඉන්නකොට කිසිම අගයක් නැහැ. නේද? ළඟට ඇවිල්ලා ඉන්නකොට පන්සලේ හිටියාම සමහර වෙලාවට කිසි අගයක් නැහැ. ඒ හින්දා හොයාගෙන යනවා. සමහර දායකයෝ එහෙමයි. පන්සලේ ඉන්න හාමුදුරුවන්ට ගැන කිසිම අගයක් නැහැ. ඉතින් වෙන වෙන හාමුදුරු සොයාගෙන ගිහිල්ලා ගරු සැලකිලි දක්වන්න හදනවා. ඉතින් කෙසේ වෙතත් ඒ ගරු සැලකිලි දක්වන හාමුදුරු කෙනෙක් ගමතම ඇවිල්ලා ඉඳෙද්දි පන්සලෙතම ඇවිල්ලා ඉඳෙද්දි එයාගේ සම්භාවනීය උගත් ගුණවත් සිල්වත් වැදගත් කෙනෙක් මේ අපිට ඇහැට දකින්නට ළඟටම ඇවිල්ලා ඉඳෙද්දි නොයන එක මොනතරම් අවාසනාවක්ද අභාග්‍යයක්ද එහෙම වෙන්න බෑ මං යන්න ඕනේ එහෙනම් බුදුහාමුදුරුව බලන්න කියලා මෙයා යලි යලි කියනවා. ඊට පස්සේ ආපහු කියනවා අනේකානි දේව සහස්සානි පානේහි සරණං ගතානි. ශ්‍රමණ භාග්‍යවතුමයන් වහන්සේ කියලා කියන්නේ දෙවියන් දසදහස් ගණනින් ලක්ෂ ගණනින් සරණ ගිය කෙනෙක්. පානීහි සරණං ගතා. දිවි හිමියෙන් සරණ ගිහිල්ලා තියෙනවා. සාමාන්‍ය සරණ යාමක් නෙවෙයි. ආ මරුණත් අතහරින්නේ නැති තාලෙට කිරි පැකට් එකට වෙනත් වෙනත් භෞතික දේවල් වලට ආගම මාරු කරන විදිහට නෙවෙයි සරණ ගිහිල්ලා තියෙන්නේ හැබවින්ම ඊටාම අවබෝධයෙන් විශ්වාසයෙන් සරණ ගිහිපු කෙනෙක් බුදුහාමුදුරු මේ දෙවියන් විසින් බුදුහාමුදුරන්ව සරණ ගිහිපු කෙනෙක් ඊළඟට ආතහො මතක් කරනවා සමනෝකලි භෝගෝතමෝ ද්වත්තිංස මහා පුරිස ලක්ෂණේහි සමන්නාගත මොකද දොත්තිංස මහා පුරුෂ ලක්ෂණ කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝබමාන විරාජමාන උත්මේ අන්න ඒ බුදුහාමුදුරුව දකින්න මම යන්න ඕන කියලා කිව්වා ඊට පස්සේ බොහොම ලස්සන එකක් තියෙනවා ඒක අපිටත් පුරුදු කරගන්න ඕන හොඳ දෙයක් මේ බලන්න මේ පිට ආගම් කාර්යයේ බුදුහාඳුර ගැන කියන දෙයක්. මොකද කියන්නේ සමනෝ කලු භෝගෝතමෝ ඒහි සාගතවාදී බුදුහාමුදුරුව බැහැ දකින්න කවුරු හරි කෙනෙක් ගියාම බුදුහාමුදුරුව මොකද කරන්නේ ඒහි ස්වාගතවාදී ඒහි කියලා කියන්නේ එන්න සාගතවාදී කියන්නේ ස්වාගතං කියලා පිළිගන්නවා ස්වාගතං කියන්නේ මොකද්ද ඔබේ පැමිණීම ඉතාම හොඳයි. බොහොම හොඳයි ආපුව කෙන්නෙන්න කියලා පිළිගන්න. ආ නැත්තම් බුදුහා දැන් සමහර අය ඉන්නෝනේ කොහේ හරි ගියාම ආ අදත් ආවද ඊළඟට අනිත් පැත්තට යනවා යන්න. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න කවුරු හරි ආවොත් බොහෝම ගෞරවනීය විදිහට පිළිගන්නවා. ඒහි සාගතවාදී කියලා කියන්නේ ඒකයි. එහෙනම් සක්හිලෝ සකිල කියලා කියද්දි බොහෝම හිත හැදෙන වචන කතා කරනවා. අර ආපු කෙනාගේ හිත නරක් වෙන විදිහට දොස් කියලා අවඥාවට ලක් කළා. ආ ඕන වුණාම විතරයි නේද අපි මතක් වුනේ ආදී වශයෙන් කියලා යාව පල් කරලා දාන්න නැතුව ලැජ්ජ කරලා දාන්නේ නැතුව බොහෝම හොඳට පිළිගැන කතා කරනවා. ඊළඟ සම්මෝදකෝ සම්මෝදක කියලා කියන්නේ ආපු එක්කෙනා මෝඩණිය වෙන විදියට සතුටු වෙන විදියට කතා කරනවා. ඒක ඉතාම වැදගත් දෙයක්. දැන් සමහරව ඉන්න ආගන්තුක කවුරු හරි කෙනෙක් ගෙදරට ආවම දොර අරපු ගමන් අහන්නේ ඇයි ආවේ කියලා. එහෙම ආවම අනිත් පැත්තට ඇරලා ආපහු යන්න හිතෙනවා. නේද? එහෙම අහන්න හොඳ නැහැ. හොඳට හිත හැදෙන විදියට හිතට සතුට ඇති ඇති වෙන විදියට කතා කරන්න ඕනේ. ඊළඟට අනිත් එක තමයි අබ්භා කුටිකෝ. අබ්භා කුටික කියන්නේ මේ සමහර අය ඉන්නෝ බුදුරජාණන් මේ කවුරු හරි කෙනෙක් මුණ ගැහෙන්න ගියාම ඇහිදම හකුලවනවා. ඒ ඇහිදම හකුලවන්නේ මොකද? අකමැත්ත පෙන්වන්න. නේද? අකමැත්ත පෙන්වන්න ඇහිබම හකුලවලා නෝස්නා ගතියෙන් ඉන්නවා. හා බුදුහාමුදුරේ එහෙම ඇහිබම හකුලවගෙන ඉන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ උත්තාන මොකෝ උත්තානමුඛ කියලා කියන්නේ හොඳට මුහුණ කෙලින් කරගෙන ඉන්න කෙනෙක්. දැන් සමහරු අකමැති කවුරු හරි දැක්කහම මොකද කරන්නේ? මුහුණ පල්ලෙහාට හරවා ගන්නවා. බිම බලා ගන්න. එහෙම නැත්නම් වෙන වැඩක් කරනවා. නොදැක්ක තාලෙට හිමින්සරේ මගේ ඇරලා යනවා. බුදුහාමුදුරුවෝ එහෙම කරන්නේ නැහැ. ඔන්න බලන්න මේ අනිත්‍යයි කියන්නේ. ඒ විතරක් නෙවෙයි පුබ්බ භාති පුබ්බ භාති කියලා කියන්නේ අනිත් එක්කෙනා කතා කරන්න කලින් බුදුහාඳුර කතා කරනවා. ඒකයි වටින්නේ. දැන් සමහරු කියනෝනේ මම මොනවද කතා කරන්නේ? යා මාත් එක්ක කතා කළා. ඔය ආදී වශයෙන් කියනවා. බුදුහාමුදුරුවෝ එහෙම මාන්නෙන් උද්දච්ච වෙලා නැහැ. බුදුහාමුදුරුවෝ කවුරු හරි කෙනෙක් කතා කරන්න කලින් මොකද්ද වමනාව? ආදී වශයෙන් කතා කරලා ඉවරලා හොඳට ඒ ඇත්තන් එක්ක ගනුදෙනු කරනවා. පුබ්බ භාසී කියන්නේ ඒකයි. ඊළඟ පුබ්බ හාසී කියලා වචනකුත් තියෙනවා. පුබ්බ හාසී කියන්නේ මොකක්ද? හැමෝටම කලින් හිනා වෙනවා. කොච්චර වටිනවද නේද? සමහර හරි වටින හින්දා හංගගෙන ඉන්නවා සමහරලා. නේද? අර වටින දේවල් හංගන් ඉන්නේ හරි මේ හංගගෙන ඒ වගේ මහා හිණාවත් ඉතින් වටින හින්දා හංගගෙන ඉන්න අවස්ථා තියෙනවා. ඉතින් එහෙම හංගන්න හොඳ එකක් නෙවෙයි. නේද? හිණාව කියන එක අව්‍යාජ හිණාව කියන එක පළ කරන්න ඕන. ඉතින් එහෙම හිණාව හංගගෙන ඉන්න ඕන නෑ. ලැජ්ජ වෙන්න හොඳ නෑ. නේද? අරින් මෙහෙන් දතක් දෙකක් වැටලා තිබුණේ ගණන් ගන්න එපා. නේද? ඒක අවංකව තමන්ගේ හදවතින් නැගෙන ප්‍රකාශය, ඒ භාව ප්‍රකාශය ඉදිරිපත් කරන්න. එතකොට ඒ වාට තමයි මිනිස්සු ආකර්ෂණය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේ ළඟට තමන් යා යුත්තේ ඇයි කියන කාරණාව ප්‍රකට කරාට පස්සේ තහවුරු කරාට පස්සේ ආයෙන යන්න කියලා ඉඩ හැරියා. ඉතින් මේ සූත්‍රය දීගණිකා සූත්‍රේ ගොඩාක් දිග සූත්‍රයක් ඉදිරියේදී අනෙක් කාරණා පිළිබඳව දැනුවත් විය හැකි වෙ තියෙනවා මම මේ තෝරගත්තේ සෝනදණ්ඩ සූත්‍රයේ සෝනදණ්ඩ බ්‍රාහ්මණතුමා විසින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව කියපු ගුණයන් සඳහන් වෙන කොටස විතරයි. ඉතින් සඳහන් වෙනවා ඔය ගුණ සඳහන් කරාට පස්සේ අර ගෝලපිරිස සෝනදණ්ඩ බ්‍රාහ්මණතුමාට බුදුහාඳුරු බැහැ දකින්නට අවකාශ ලබා දුන්න බුදුහාඳුරු ළඟට ගිහිල්ලා සාකච්ඡා කරලා පස්සේ තෙරුවන් සරණ ගිහිපු බව සූත්‍රාවසානයේහි සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ಗುಣ සමුදාය ගැන හිතන හිතන මොහොතක් වාසා අපේ හිතත් පැහැදෙන අපේ හිතත් බොහෝම හොඳට සැදහින් පිරෙනවා. ඒ නිසා අපිත් උත්සාහවත් කරන්න වෙන්න ඕන බුදුහාමුදුරුවෝ තරමටම අපිට බැරි වෙන්න පුළුවන් නේද? හැබැයි බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෝ විදියට පොඩ්ඩක් හරි මේ ಗುಣ අපේ ජීවිතයට ඈඳාගෙන අපේ ජීවිත සෝභමාන කරන්න බබළුවා ගන්න හැමදෙනාම අදිස්ථාන කර ගන්න ඕන. අන්න ඒ සඳහා මේ කෙටි අනුශාසනාව හැමත උපකාරයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිටිනවා. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපු බණ හොඳට අහගෙන හිටියද බලන්න ඕන. මම කියලා දුන්න සූත්‍රේ නම් මොකද්ද? සෝන දණ්ඩ සූත්‍රය. මොන පොතේ තියෙන්නේ? දීඝනිකායේ පළවෙනි කොටසේ. මේ සූත්‍රය දේශනා කරනකොට බුදුහාමුදුර වැඩ සිටියේ මොන ජනපදයේද? අංග ජනපදයේ. මොකද නගරය? චම්පා නගරයේ. පොකුණු පෙරක් ළඟ හිටියේ. මොකද්ද? ගග්ගරා කියන පොකුණු පෙර. මේ චම්පා නගරයේ හිටිය බොහෝම සුප්‍රකට බ්‍රාහ්මණ තුමෙක්. එයාගේ නම තමයි සෝන දණ්ඩ කියලා කියන්නේ. සෝනදණ්ඩට ආරංචි වුණාම බුදුහාමුදුරුව තමන්ගේ ගමට වැඩම කළා කියලා එයා යන්න සූදානම් වුණා. එහෙම යන්න සූදානම් වුණාම එයාගේ ගෝල බාලයෝ කිව්වා ඔබ වහන්සේ බුදු ඔබතුමා බුදුහාමුදුරුව ගාවට යන්නේ ඕන නැහැ. එහෙම ඕන නැති වෙන්න හේතු හැටියට සඳහන් කළේ ඔබතුමා බොහෝම පිරිසිදු මව්කල උභය පාර්ශ්වයෙන්ම පිරිසිදු කෙනෙක්. ඒ වගේම ගොඩක් වයසක කෙනෙක්, ධනයෙන් ආඩ්‍ය කෙනෙක්, වේද වේදාංගයන්හි පරතරට ගිහිපු කෙනෙක්, හරි ලස්සන කෙනෙක්, සිල්වත් කෙනෙක්, ඒ වාගේම බොහොම රජදරුවන්ගෙන් පූජාව ලබන කෙනෙක් කියලා කිව්වා. ඉතින් ඒක අහගෙන හිටපු සෝන ගන්න කියන හරි දැන් ඔයාලගේ අදහස් මං අහගෙන හිටියේනේ. එහෙනම් මම බුදුහාමුදුරුව බැහැ දකින්න යන්නට තියෙන කැමැත්ත ගැනත් අහගන්න. බුදුහාමුදුරුව කියලා කියන්නේ මම වගේම උභය කුල පාරිශුද්ධියටපත් වෙච්ච රාජකීය කුමාරයෙක්. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා ධනයකට උරුමකම් කියලා මං වගේ බලාගෙන හිටපු කෙනෙක් ඉන්න කෙනෙක් නෙවෙයි ඒ සියල්ල අතහැරලා දාලා අප කෙනෙක් කොහොමද ඒ සියල්ල අතහැරලා දාලා අම්මල තාත්තල හඬාවටෙද්දි කම්පා වෙද්දි ඒ සියල්ලට බැඳීම තියෙන බැඳීම අතහැරලා අබිනිෂ්ක්‍රමණය කරපු කෙනෙක්. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සිද්ධාර්ථ කුමාරය කියන්නේ දර්ශනීය ප්‍රසාදාවහ කෙනෙක්. සිල්වන්ත කෙනෙක්. මොන වගේ සිල්වන්ත කෙනෙක්ද? තරුණ කාලෙම සිල්වත් කෙනෙක්. මං සිල්වත් වෙලා තියෙන වයසට ගියාට පස්සේ. <laughs> වයසට ගියාට පස්සේ ඉබේසිය රැකෙනවා. ගොඩක් අයට. හැබැයි තරුණ කාලේ රකින්න සීලය තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඒ ඇතිනුත් එතුමා බොහොම පූජනීයයි. ඒ වගේම සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ බොහෝම හොඳ වචන කතා කරන කෙනෙක්. ඒ වගේම විශාල පිරිසකට සුවනක් පිරිසට ආචාර්ය ප්‍රාචාර්යත්වයේ දරපු කෙනෙක් ශාස්ත්‍රූත්වය දරන කෙනෙක් ඒ වගේම රාගය ද්වේෂය මෝහය කියන ක්ලේශ ධර්ම සහ මුලින්ම නැසූ කෙනෙක් ඒ විතරක්ද රාජකීය කුලයෙන් ශාස්ත්‍රීය කුලයෙන් ඇවිල්ලා පැවිද්ද ලැබපු කෙනෙක් සිද්ධාර්ථ මහ බුදුරජාණන් වහන්සේ ළඟට පිට රටවල් වලින් පවා පිට ජනපද වලින් පවා මිනිස්සු ඇවිල්ලා ප්‍රශ්න විසඳන්න තරම් ප්‍රශ්න විසඳා ගන්න තරම් උන්වහන්සේ මහා ප්‍රඥේ සුප්‍රකට කෙනෙක්. ඒ විතරක් නෙවෙයි දෙවියන් ලක්ෂ ගණනින් දිවි හිමියෙන්ම සරණ ගිහිපු කෙනෙක්. මහා පුරුෂ ලක්ෂණ වලින් විරාජමාන වෙන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ ගාවට ගියාම යන හැමෝටම එන්න ඔබේ පැමිණීම බොහෝම හොඳයි කියලා ස්වාගතම් කියලා පිළිගන්න කෙනෙක්. බොහෝම හිත හැදෙන වචන කතා කරලා සතුට ඇති කරවන කෙනෙක්. ඒ වාගේම ඇයි බඳුළු අකුරවාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. මූණ යටට එල්ලගෙන මූණ එල්ලගෙන ඉන්න අය නෙවෙයි. නේද? සමහර අය ඉන්නෝනේ අකමැති වුණාම මූණ එල්ලගෙන ඇස් දෙක හකුළු වාගෙන සමහර වෙලාවට නිකට පපු සමහරුන්ගේ. එච්චරට මූණ එල්ල ගන්නවා. එහෙම නැතුව බොහෝම ප්‍රසන්නකව කටයුතු කරන පුබ්බභාසී පුබ්බහාසී හැමෝටම කලින් කතා කරන හැමෝටම කලින් සිනාසෙන බොහෝම ප්‍රියශීලී කෙනෙක්. ඒ වාගේ කෙනෙක් අපේ ගමට ආවහම ඒ ඒ කෙනා ආගන්තුකයි. ආගන්තුකෙක් අපේ ගෙදරට ආවහම මොකද කරන්න ඕන? ඒ අයට සැලකන්න ඕන. අතිතී නෝතේ හොන්ති. ඒ සිද්ධාර්ථ බුදුහාමුදුර අපිට ආගන්තුකේ ඒ ආගන්තුකයා අප විසින් සක්කාතබ්බා සත්කාර කරන්න ඕන. ගරුතාතබ්බා එතුමාට ගරු කරන්න ඕන. මානීතබ්බා පූජේතබ්බා එතුමා පුදන්න ඕන ඒ නිසා මම එතුමා ළඟට යන එක හැම අතින්ම සුදුසුයි කියලා අර අයට අවබෝධ කරලා ඒ අයගේ හිතේ ශ්‍රද්ධාව ජනිත කළා. අන්න ඒක තමයි කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ. නිසා කවුරු හරි පිනක් දහමක් ගුණ දහමක් පුරන්න යෝජනා කරන වෙලාවට ඒ වාට නොදන්නකම නිසා හෝ යමෙක් බාධා කරනවා නම් ඒ අයට ගැටෙන්න පැටලෙන්නේ නැතුව අපි උත්සාහවත් වෙන්න ඕන. ඒ අයටත් අවබෝධයට ලක් කරන අවබෝධයට පත් කරන්න ඒ සඳහා අපි දැනුවත් වෙලා ඉන්න ඕන. ඒ ඒ සඳහා අපි ධර්මයේ දැනගන්න ඕන, බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කියන තෙරුවන් ගුණ දැනගෙන ඉන්න ඕන. එහෙම ධර්මයෙන් සම්බන්ධ වෙලා ඉන්නවනම් ඒ බඳු අය අභියස අසරණ නොවේ අපේ මතය ඒ අයට පහවුරු වෙන විදිහට කරුණු පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එලෙසින් කටයුතු කරන්න හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. මේ උදාාරතර කුසල් වලින් හැම දිනාටම හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැමතු තුම් නිවන් සුව සැලසේවා දැන් මේ සියලු ආකාරයෙන්ම පහල කරගන්න උදාාරතර කුසල ශක්තිය විශේෂයෙන්ම අද මේ පින්කමේ දායකත්වය උසුලන යටිනුවර දන්තුරේ රත්පිටියේ ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන් විහාරස්ථානයේ බත්ගොඩ වහරක්ගොඩ දොළුව කියන ගම්වල ගම්වාසී දායක පින්නතුන් බලාපොරොත්තු වන පරිදි ඒ විහාරස්ථානයේහි වැඩසට අපවත් වී වදාළ කලින් නම් සඳහන් කළ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් දායකත්වයේ දරමින් සිට අභාව ප්‍රාප්ත සියලුම පින්නතුන්ටත් රට බැව සමය වෙනුන් දිවිපිදු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සිවිල් ආරක්ෂක බලකායේ පින්තුන් හැමෝටමත් දායක සභාවේ සමාජික පවුල්වල මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් අනුමෝදන් කරමු මේ උතුම් ධර්ම දානමය කුසලය අනුමෝදන්ව පරලෝසපත් ඥාතීහු තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ලෝකයක් සම්බුද්ධ ශාසනයක් සුරකින්න සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශිර්වාදයේ රැකවරණය මේ පින්වතුන් හැම දිනාටම සලසත්වා පරිවේනාධිපති අතිපූජනීය අමනුපුරේ පේමානන්ද නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන විහාරයේ වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේලාට දායක සභාවේ පින්වතුන් හැම දිනාටම මේ පින්කම සාර්ථක කරගන්න අතහිත දුන් උදව් උපකාර කරපු හැම දිනාටමද දෙවියෝ ආශිර්වාද කරත්වා දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් මේ උදාාරතර කුසල් බලයෙන් පින්නතුන් හැම දිනාටම ලංකා වාසී ලෝක වාසී සියලු සත්වයන්ට සියලු සංසාරික දුක්ඛයන්ගෙන් අත මිදී ලබන ඒ අමා මහ නිවන් සුව හැකිතරම් ඉක්මනින් සාක්ෂාත් කර ගැනීමට මේ මහා ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම පෙරවන් සරණයි. මිනිස් ජීවිතයේ විවිධාකාරයෙන් තමන්ගේ ජීවිතයට වැදගත්කම් එකතු කරගන්නවා. එතුළ බොහෝ වෙලාවට මූලික වශයෙන් ගන්නට පුළුවන් එසේ නොමැතිනම් ජීවිතයේ අත්දැකීම් මත ජීවිතයේ අධ්‍යාපනය මත මේ ආදී වශයෙන් මිනිසා බොහෝ ජීවිතයට වටිනාකම් එකතු කරගන්නවා. ඒ ආකාරයෙන් ජීවිතයට වටිනාකම් එක් කරගනිද්දී අද දවසේ මේ ගෙවි ගිය පැතුල ඔබ ශ්‍රේ සද්ධර්මයෙන් දුලක් ශ්‍රවණය කළා ඔබ ජීවිතයට වටිනාකමක් එක් කරගන්නට ඇතයි කියලා අප විශ්වාස කරනවා. ඊටාම වටිනා ශාධර්ම දේශනාවක් අප මෙලෙස පුරාපෑයක් ශ්‍රවණය කරන්නට දුන්නේ අද දීඝනිකායේ සෝනදණ්ඩ සූත්‍රය පාදක කරගනිමින් ධර්ම දේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වහන්සේ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නායක බෞද්ධ ධර්මායතන අධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජ්‍යපාද පළාලේ චන්දකීර්ති ස්වාමින්වන් වහන්සේ දැන් දේශකයන් වහන්සේට දායක සුබින්වතුන් පරිස්කාර පූජා කරන මොහොත අපි මතක් කරන්නම් අද දවසේදී මේ සද්ධර්ම දේශනාවට Tamanගේ සදැහැති දායකත්වය ගැන කටයුතු කරන්න ලැබුණා. යටිනුවර දම්පුරේ රත්පිටිය ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන් විහාරස්ථානයේ බද්ගඩ වහරගොඩ දොළුව ගම්වාසී දායක සුපින්වත් පිරිස ඉතින් ඒ සියලු දෙනා ඉතාමත් හොඳින් මේ සාධර්ම දේශනාව මේ ස්ථානයේ සිට ශ්‍රවණය කරන්ට දෙනවා ඒ සියලු දෙනා බලාපොරොත්තු වෙන යහපත් අරමුණු එලෙසින් මෙතු වේවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට අප ප්‍රාර්ථනා කරමු මේ උතුම් මහිමයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. එලෙසින්ම සාධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට දෙනු. ඔබ සිය දෙනාත් බලාපොරොත්තු වන යහපත් අරමුණුත් එවැගේම ඔබ සිය දෙනාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ පින හේතු ආසනා වේවායි කියන ප්‍රාර්ථනාවත් සමගින් දායක සුපින්වතුන් මෙලෙස ගෞරවනීය දේශකයන් වහන්සේට පරිස්කාර පූජා කරන සමගින් අප ඔබෙන් සමගන්නටයි සූදානම් දෙන්නේ. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමි.